ස්වාමීනි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපිට ඉස්සල්ලාම ඇති වෙන්න ඕන දේ තමයි පැහැදීම. එහෙමයි ස්වාමී. අපි බණක් අහනකොට උනත් ඒ කෙනා ගැන පැහැදීමක් ඇති වෙන්නේ බණහන්. එහෙ. ඒ කෙනා ගැන පැහැදීමක් ඇති වුණාට පස්සේ යහන බණ හිතට යනවා වැඩි. සමහර වෙලාවට දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ වුණත් පැහැදීමෙන් අහන කෙනාට මේක ප්‍රණීතයි. ඊට පස්සේ අපැහැදීමෙන් අහන කෙනාට වැරදි අඩුපාඩු මොකක් හරි එකක් පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච කෙනාට තමයි ගෞරවය උපදින්නේ. ධර්මීය ගැන පැහැදුනාට පස්සේ තමයි දහං ගෞරවය උපදින්නේ. සංඝයාට පැහැදුනාට පස්සේ තමයි සංඝ ගෞරවය උපදින්නේ. ඒ වගේම තමයි නිර්වාණ ප්‍රතිපදාවට මාර්ගයට අමාමහ නිවනට පැහැදීම ඇති වෙන්න ඕන. ඒ පැහැදීමත් එක්ක තමයි නිවන සොයාගෙන යන්නේ. ඒ නිවනේ උතුම් බව, ප්‍රණීත බව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි ඊළඟ තමයි මේ මේ දවස්වල අපි මේ කතා කරන දහම් කතිකාවතත් එක්ක සංගුණ රහතන් වහන්සේලා මේ මේ ගුණෙන් යුක්තයි කියලා. දැන් මතකද දවසක තිබ්බ සංඝයා නැවක් වගේ කියලා. එහෙමයි ස්වාමී. සංගරුවන නැවක් වගේ කියනවා මේ දම්පැම් පුදන, සිව්පසෙන් උපස්ථාන කරන, මේ අහිංසක ජනයා සසරින් එතර කරවන නැවක් වගේ කියනවා සංඝයා. එහෙමයි ස්වාමී. ඒ ආදිවාසී නොයේ කුපමාවලින් සංගුණ. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ ඒ රහතන් වහන්සේලා ඒ අරහත් මාර්ගය වඩාගත් හැටි. ඉතින් ඒ නිසා මම මම විශේෂයෙන් මිනේන්ද්‍ර රාජ ප්‍රශ්නේ මේ කොටස් මේ යෝගී කතා නිර්වාණය පිණිස මාර්ගයේ හික්මෙන මාර්ගය පුරුදු කරන ඒ අරහත් මාර්ගයේ ගමන් කරන උත්මයන්ගේ මේ ජීවිත කතා මේ විදිහට විස්තර කිරීමේ පළවෙනි අරමුණ තමයි සිත පහදවා ගැනීම කුමක් උදෙසාද ඒ අරහත් මාර්ගයටත් ඒ භික්ෂුන් වහන්සේලාටත් ඒ රහතන් වහන්සේලාට ඊළඟට ඒවා තේරුම් අරන් තමන් තමන් පුළු පුළුවන් විදිහට පුරුදු කර ගැනීම. එහේ ස්වාමී. ඒකයි ඊළඟ කාරණාව. ඉතින් ඒ නිසා ඒක දෙවෙනි කාරණාව. පළවෙනි එක පහදින එක. එච්චරයි මෙහි එතනින් එහා දෙයක් නැහැ. ඊළඟට ධර්මයේ අධර්මයේ යහපත අයහපත හොඳට තේරෙන්න ගන්නවා. ඊළඟට මාර්ගඵල කියන්නේ මොනවද කියලා මොකක් හරි දැනෙන්න ගන්නවා. මාර්ගඵලයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ගොඩාක් අය මාර්ගඵල කියලා මේ බලන ක්‍රම අමෝතු එකක්. මොකක් හරි විශ්මිත දෙයක්, මොකක් හරි මොකක් හරි හැකියාවක්. එහෙමනේ බලන්නේ නේ. ඒවත් එක්ක. ඉතින් ඒ නිසා අදත් අපි ඒ සොඳුරු අරහත් මාර්ගය විස්තර කරගත යුතු හේයින් අපි අද කතා කරමු තවත් දහම් කරුණු ටිකක් වැඩිපුර කතා කරන්න අපි දැම්ම අවසරයි ස්වාමීන් ඉතින් අපි පටවි වර්ගයේ 91 වෙනි පිටුවේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ මහ පොළොවෙන් ගත යුතු පස් අංගය කුමක්ද? අංග පහක් මහ පොළොවෙන් ගන්න ඕන කියලා දෙන්නේ. ගන්න ඕන. තේරුම් ගන්න ඕන මාර්ගය වඩනකොට. මහරජාණෙනි මහ පොළොව වටිනා වටිනා කපුරු, තුවරලා, සඳුන්, කුංකුම ආදී ආදී විසිරුවන කල්ලි වෙනසක් නොදක්වයි. එමෙම පිතසෙම සරවලී දහඩිය මේද තෙල් කෙල සොටු මල මුත්‍රා ආදී විසිරුවන කල්ලි වෙනසක් නොදක්වයි. දැන් මහ පොළොව හොඳ දේවල් මහ පොළොවට දමද්දී නරක දේවල් මහ පොළොවට දමද්දී මහ පොළොව එක විදිහටම තියෙනවා. එහෙමයි ස්වාමී. මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. උදන් වෙන්නේත් නැහැ, කම්පා වෙන්නේත් නැහැ. එහිම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක ආදී සියලු තන්හි කම්පා නොවි සිටිය යුතුයි මහරජාණෙනි මහ පොළොවේ මේ පළමු අංගය ගන්න ඕන ඒ නිසා භික්ෂුව කම්පා වෙන්න එපා කියනවා ලාභ අලාභ නින්දා ප්‍රශංසා ඉදිරි එහෙමයි ස්වාමී යස ආයස සැප දුක එහෙයි කුඩ මේක රිය සකක් වගේනේ මහත්තයා කැරකි කැරකි යන අෂ්ටලෝක ධර්මයේ ස්වාමීනි නියත වශයෙන්ම අටලෝ දහමට අපේ අනිවාර්යයෙන්ම ඔය අතෙන් එකකට වැටෙනවා එහෙමයි ස්වාමීනි අටලෝ දහමින් තොර ජීවිතයක් නැහැ එහෙයි එතකොට කවුරු හරි කියනවා නම් ඇයි අපිට කරදරේ ඉන්නේ ඇයි අපිට සැනසෙන්නේ ඉන්ටර්නෙට් එකේ ඇයි අපිට දුක් එන්නේ? ඇයි අපිට සැනසෙල්ල ඉන්න නැත්තේ? ඇයි මෙහෙමත් අලාභ? ඇයි අපිට නිന്ദා? මහත්ය මේ කැරකෙවෙනවනේ. දැන් මේ මිලිඳු රාජ ප්‍රශ්නයේදී අපි නින්දාත් බලාපොරොත්තු වෙන්න ඕන. ඒ වගේම මිනිස්සු කොහොම ප්‍රශංසාත් කරනවා, නින්දාත් කරනවා. එහෙසම්. ඉතින් ඒක කැරකි කැරි කියන දෙයක්. එතකොට මේ ඒක රියසකක් වගේ. එහෙමයි. නින්දා ප්‍රශංසා, සැප දුක යස ආයස කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා පිරිවරක් තියෙනවා කාලෙකදී පිරිස ඉන්නවා කාලෙකදී පිරිස නැහැ එහෙමයි ස්වාමී එහෙම කියන්නේ ඉතින් ඒ නිසා ඒක ඒ ඒ විදිහට වික්ෂුවක හොද්දට හිත හදාගන්න කියන එකද මහ පොළොවක් වගේ හිතක් හදාගන්න කියනවා දෙකේදීම දාහනේ තිබ්බත් නැතත් දායකයෝ ආවත් නැතත් ඒ දෙකේදීම වික්ෂුව සාන්තව ඉන්න විදිහට හදාගන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා මට මතකයි ඉස්සර මට මතක නෑ කොයි පොතකද තිබ්බේ එහෙම නැත්නම් විවාහයෙන් ආපු එකක්ද මට එහෙම මතක නෑ ඒක රහතන් වහන්සේ නමක් මේ මේ වෙල්ලා එක වඩිද්දි එක මිනිසෙක් මේ මොකක් හරි කටයුත්තකට දුවගෙන යනවා යනකොට අර එයාගේ කල්පනාව පිටපැනලා මේ මිනිසයා මොකක් හරි කරදරයකට ඉඳලා දුවගෙන යනකොට රහතන් වහන්සේගේ ඇඟේ හැප්පිලා ශරීරය හැප්පිලා රහතන් වහන්සේ වැටුණා. එහෙමයි. ඒකට අර කුඹුරේ හිටපු මිනිසයා ඉක්මනට ඇවිල්ලා ඒ රහතන් වහන්සේගේ සිවුර සෝදලා මෝනකට සෝදවලා වන්දනා කළා. අම් ස්වාමීනි අර මිනිහා කරපු වැඩේ හොඳ නෑ ඔබ වහන්සේට නේද කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ පින්වත එයා මට මුකුත් කළෙත් නෑ. ඔයා මට මොකුත් කළෙත් නැහැ. එයා කරපු දේ යාට, ඔයා කරපු දේ ඔයාට. එහෙමයි ස්වාමීනි. මේ දෙකම ග්‍රහණය කරගත්තේ නැහැ. <laughs> හරි අසනමත්. ඒකනේ මේ මේ ලෝකේ තියෙන දේවල්. එහෙමයි. අල්ලා ගන්න නැති එක අකම්පිත බව. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තව තැනක තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් ගඟක වදිනකොට ගුරු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ මේ ඔරුව පෙරලෙනවා බෝට්ටුවල. පෙරළුණාට පස්සේ ඉතින් ඒකේ මේ අපි කියන්නේ නැව පෙරළුණා කියලා. ඒකේ හිටු මිනිස්සු ඉතින් ඔය මොකක් හරි අහුවෙච්ච දෙයක් මේවා කරගෙන ගොඩ ගියා. ඉතින් අර ගුරු ස්වාමීන් වහන්සේත් වතුරේ එහෙම පොඩ්ඩක් අත එහෙම මේ කළා පොඩ්ඩක් පීනලා ඒකට ගියා. ඒකට යනකොට ඒ ගෑනු කෙනෙක් ගහගෙන ඇවිල්ලා හාමුදුරන් ඇඟිල්ල වුණා. ඉතින් ඒ වෙලාවේ මොකුත් කරගන්න විදිහක් නැහැ. අර ගුරු හාමුදුරුවෝ එහෙම පීනවා. ඉතින් අර හාමුදුරන්ගේ ඇඟිල්ල තමයි අර ගෑනු කෙනත් ආවේ. එහෙයි. දැන් පොඩි නම තනියෙන් පීනවා. ඊට අර ගෑනු කෙනා විරලෙට ආවා. ගුරු හාමුදුරුවෝ එතනින් එහෙම ඉක්මනට මේ අයින් වෙලා උන්වහන්සේ සිවුර පොරවගෙන උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ දැන් පොඩි නමන් කල්පනා කරනවා මේ බලන්නකෝ මේක හරි නෑනේ අප්පා. එහෙමයි. නෑ මේ බෝට්ටුව පෙරළුන බව හැබෑව. නෝ මේ ගෑනු කෙනකින් ඇඟිල්ලිච් එක. අපේ ගුරු හාමුදුරුවෝ මොකුත් කිව්වේ නෑනේ. කියලා ඇවිල්ලා හිත හිතා දැන් ඕකම එනවා හිත හිතා. ඊට පස්සේ වෙහෙරට ඇවිල්ලා කිව්වා මේ ස්වාමීනි මගේ හිතට වද දෙනවා. මොකද්ද පොඩි නම? අර ඔබ වහන්සේ අර මේ ගෑනු කෙනෙක් ඉල්ලිච්ච වෙලාවේ කරබහන හිටියනේ කිව්වා. ආ ඒකද පොඩි නම හැබැයි මම මෙහෙම කිව්වා. මං ඒ වෙලාවේ ඒ ගහගෙන යන කෙනෙක් මගෙන් ගෙල්ලුනේ. මම ඈ මේ ගඟ ළඟම දාලා ආවා. ඔයා එයා තවම කර තියාගෙන ඇවිල්ලා. නේද? එහෙමයි. ඕක තමයි කව මෙතන වෙච්චදී. පොඩි නම එහෙම වැඳ වැටෙනවා ස්වාමීන් සමා වෙන්න කියලා. ඊළඟට මතකද තිස්ස ස්වාමීන් වහන්සේ කියලා මට මතක හිටියට අබ්බේ තිස්ස කියලා. අපේ ලංකාවේ රහතන් වහන්සේ නම මිහිරි ලෙස රැ එළි වෙනකල් බණ කියලා තියෙනවා. එතකොට ඒ අල්ලපු කුටි හිටපු ආමඳුරන්ට අය රුස්සන්නේ නැහැ. ඇයි මිනිස්සු සාදු කරද්දී අහනවනේ ඉරිසියාව. එහෙමයි සම්. ඉරිසියාව මේ රුසියාවට වැඩිය ලොකුයි කියලා මම කියනවා. <laughs> අනිතක සුව නොකළ හැකි මේ ලෙඩක් නේ. ඊට පස්සේ ඉරිසියාව. ඊට පස්සේ අර මේ කියලා දැන් හරියට කුටිය ශබ්ද කරනවා බඩු එහෙම දානවා. ඉතින් අර සන්නස් දාන් දෙසුවා. දැන් ශබ්ද කරනවා රහන්සා. ඊට පස්සේ සද්ද කරලා දැන් ඒ බණ කියපු තැන යනවා. යනකොට අර බැනපු හාමුදුරුවොත් යනවා. බණ කියපු හාමුදුරුවොත් යනවා. ඒ හඳුරන් ගෝල හඳුරත් පිටිපස්සෙන් යනවා. බයිනවා බයිනවා බයිනවා ඕමම් බන කියනවාද? කියවනවා කියවනවා. පොඩ්ඩක් බන කිව්වා මැදයි. කනක් ඇහිලා ඉඳ නැහැ, නිදා ගන්න නැහැ. කියලා හබ්ද කර කර යනවා ඉවර යන්නේ. මම හිතේ යොදුනක් කියලා තියෙනවා. එහෙම ගියාට පස්සේ එක තැනකින් පාර බැන බැන යනකොට පාරත් අමතක කරන අරහඳුරන්න. ඊට පස්සේ අර මේ ස්වාමීන් වහන්සේ බණ කියපු සන්නස්කුවා ස්වාමීනි ඔබ වහන්සේට යන්න තියෙන අර පාරේ මට මේ පාරේ කියලා. හ්ම් කියන්නේ ගියා ඒ පාරේ. ඊට පස්සේ උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ඔච්චර බණෙද්දී ඔබ වහන්සේට මේ තරහ හිතුනේ නැද්ද කියලා. කියනවා ආයස්මතුනි මං ඒ ධර්මයේ දේශනා කරපු තැන ඉඳලා මේ යොදුනක් ගෙවාගෙන ආපු මේ මාවතේ සිහියෙන් තොරව තියපු එක පාදයක් මට මතක නැහැ කිව්වා. කියන්නේ මං තියපු හැම පියවරක්ම මං සිහියෙන් තිබ්බේ කිව්වා. ඒ සාමි. ඒකට අර අරසම් දැනපෙ හිස්නේ. එහෙමයි සාමි. ඒ ගැන අවධානය ආවේ නැහැ කියන එක සාමි. ඒකනේ. එහෙමයි සාමි. මේ වගේ පටලැවි ගිහිල්ලා වැඩන්නේ මේ වාගේ ධර්ම ප්‍රචාරයක් කරන්න බෑ ওই විදිහට සලිත වෙනවා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ. බයිනේ උන් බනපු දෙන් ගහනේ උන් ගහපු දෙන් කැලෑ පත්‍ර ගහනේ උන් ගහපු දෙන් උන්වහන්සේ ලස්සනට ත්‍රිපිටකයේ පරිවර්තනය කරා මේ දහම් දායාද අපිට දුන්නා ශිෂ්‍ය පිරිස හැදුවා විහෙර විහාර හැදුවා ධර්මයේ දේශනා කළා මේ ලෝකෙටම ධර්මය යන්න මාධ්‍ය හැදුවා ඔක්කොම කළා උන්වහන්සේ පාඩුවේ කළානේ වැණුම් බැනුම් ඉදිරි බැනපු අයට බැනුම ඉතුරු වුණා ඒ මහත්තයා එක තැනක අටුවාවේ තියෙනවා හොරකම් කරන එකාට හොරකම් කරපු දේ තියෙනවා. සත්තු මරපු එකාට මරපු සතා ඉන්නවා. වැරදි කාම සේවනය කරපු එකාට කායික විඳ පහක් හරි තියෙනවා. ඉරිසියා කරන එකාට මොකක්වත් නැහැ කියනවා. <laughs> මොන මොනවද ලැබෙන්නේ? එහෙමයි ස්වාමී. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අර ඊර්ෂ්‍යාවෙන් බැන්න එක ගැන කියලා කිව්ව ඉතුට රහතන් වහන්සේ කොච්චර සිහිය උන්වහන්සේ සමහර අරහත් වෙලාද කියලාත් මට මතක නෑ අටුවාවේ කතාව තිබ්බි සිහිය පුරුදු කිරීම ගැන තිබ්බි එහෙසා කම්පා වෙන්නේ නෑ නින්දා ඉදිරි කම්පා වෙන්නේ නෑ ඒකට එහෙම වුණොත් නම් මේ නින්දා වෙනකොට සැලීගෙන වැටිගෙන ප්‍රශංසා වෙනකොට උද්දාමයටපත් වෙලා hina වෙලා අතර වටේටම ගහගෙන එහෙම නෙවෙයි මේක මහා පොළොව වගේ. නින්දා ප්‍රශංසා ඉදිරිය අකම්පිත හිතක්. අටලෝ දහම ඉදිරිය අකම්පිත හිතක්. තියෙනවනම් යම්කිසි කෙනෙකුට ආ නොවුන්ට අරහත්ත්වය තියෙනවා. ඒකයි මේ විස්තර කරන්නේ. තවද මහරජාණනි මහ පොළොව අමුතු අලංකාර සැරසින් ආදීන් බැහැරව Tamanta තිබෙන ගන්ධයෙන් යුක්තව සිටී. මහා පොළොව ඒ විදිහටම තියෙනවා. එහෙමයි ස්වාමී. 아무තු ගන්ධ සුවඳවල් මහ පොළොව විසින් ගඳ සුවඳ හදාගන්නේ තියෙන විදිහටම තියෙනවා. මහරජාණනි ආන්නේ වගේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් අලංකාර සැරසීම් වලින් තොරව තමන්ගේ සීල සුගන්ධයෙන් යුක්තව සිටිය යුත්තේ මහරජාණනි මහ පොළොවේ මේ දෙවෙනි අංගය ගත යුත්තේ. පොළොවේ තියෙන පොළොවේ පාප කියනවනේ අර පොළොවේ පුසුඹ කියලා අර වැස්සෙන දුවිලි පුසුඹ. එහෙයි. එහෙම එකක් තියෙන ඒක ඒක තමයි පොළවේ තියෙන ගන්ධය. ඒ වගේ භික්ෂුවකට තියෙන උන ගන්ධය තමයි සීල සුගන්ධය. ඒ හැර වෙන සුගන්ධ නැහැ. සෑන් පවුඩර් එහෙමයි. ඒවනේ. ප්‍රകൃති ස්වභාවයෙන් මේ ඉන්නවා. සීල සුගන්ධය. එහෙම හිතියොත් නම් සැරසිලි මේකප් නැතුව එහෙම වුණොත් නම් අරහත්ත්වයකට යන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ තවද මහරජාණෙනි මහ පොළොව බොහෝසෙයින් නොකැඩී සිදුරු බෙන නැතිව බොහෝසෙයින් එකට එක්ව නොවිසිරී තිබේ. පොළොවේ තැන් තැන් වල සිදුරු තියෙන තුන් එකට එකතු වෙලා ඝනීභවණය වෙලා තියෙනවා. ආන් ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් নিরතුරුව නොකැඩුණු නොසිදුණු බෙන නැති බොහෝසෙයින් සමාදන් වූ සීලය එකට එක්ව පැවැත්විය යුත්තේය. මහරජාණෙනි මහ පොළොවේ මේ අංගි ගන්න ඕන කියන. තැන් තැන් වලින් පළදුන එක සිල්පදයක් රකින්න අනිත් සිල්පදේ රකින්න නැති. ඒ වගේ ඊළඟට පළදුන පළදුන කිය අපි යම උදාහරණයක් ගත්තොත් බඹසර කියලා. සාමාන්‍ය බඹසර සුන්නත් දූලි වෙලා බඹසර වාස්ප වෙලා යන්නේ කාන්තාවක් එක්ක වාසය කිරීමෙන්. එහෙමයි ස්වාමී. කායිකව මේ එකතු වීමෙන් තමයි කාමුකව බඹසර නැති වෙලා යනවා. ඊළඟට ඒ බඹසර සම්පූර්ණයෙන් කැඩෙනවා මේ ඒ ඒ කාමක ක්‍රියා තනිව කිරීමෙන් ඊට පස්සේ ඒ වගේම දැන් ස්ත්‍රියක් ස්පර්ශ කිරීමෙන් ඊළඟට ඒ බඹසරට හානි වෙනවා රාගික කාමක දේවල් කතා කිරීමෙන් එහෙමයි සම් එතකොට දැන් සාමාන්‍ය මම සිල් රකින්නවා කියලා හිතාගෙන කාන්තාවක් එක්ක වාසය කරන්නේ නමුත් කය ස්පර්ශ කිරීම එවැනි දේවල් කතා කිරීම අන්න පළුදු වුණා සිදුරු වුණා පුල්ලි හැදුනා. එහෙමයි ස්වාමීනි. ඒකට එහෙම නෙමෙයි මේක ඒක ගණී වෙලා ඒ රකින්න සීලේ හැම තැනම එක විදිහටම රකින්න. පැහැදිලිව තියන්න ඕනේ. පැහැදිලිව රකින්න. මේ මහ පොළොව ඔක්කොම එක වගේ තියෙන්නේ. ඒ වගේ කියනවා. එහෙම සීල් රැක්කොත් නම් පුළුවන් කියනවා මේ නිවන් දකින්න. පුදුම ප්‍රතිපදාව මහත්ය මේක සාමාන්‍ය නීච හිස් මිනිසුන්ට ස්පර්ශ කරන්න බෑ. මේක තථාගතයන් වහන්සේ අසංකේය කල්ප හතරක් පූරිත පාරමී ධර්මයන්ගෙන් අවබෝධ කරගත් ධර්මය ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්යන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පරම විරාගී මහකශ්‍යප මහරහතන් වහන්සේ වගේ මහා මුනිවරු දරාගෙන හිටපු ධර්මයන් නෙමෙයි ඒ වගේ ධර්මයක් නේ මේ මේ සාමාන්‍ය මනුස්සයට ඇහෙන්නේ ඇහෙනකොට ඒක ස්පර්ශ කරන්න ඒ කෙනාට කොච්චර තියෙන්න ඕනද ගුණයක්. එහෙමයි ස්වාමීන්. ඒ උත්තරමයන්ගේ ධර්මයේ ගුණය උඩම ස්ථානයේ තියෙනවා. ධර්මයේ ශ්‍රේෂ්ඨය ඉහළම තැන තියෙන්නේ. ඒකට ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේ පහළ තෙන්නේ නැහැ. ධර්මයට දිවි පුදා එතකොට අර ධර්මයට දිවි පුදාගෙන ඒ කෙනා ඒ ಗುಣධර්ම දිනු කරගෙන යනකොට අර ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන් එහෙමයි ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මහ පොළොවසේ කියලා තමන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වදාළනේ මම මහ පොළොව වගේ මම කියලා ඒ මේව නිසානේ ඇත්තටම එහෙමනේ සාරිපුත්තයන් වහන්සේනේ එහෙමයි ඊට පස්සේ තියෙනවා මහා පොළොව ගම් නියංගන් නගර ජනපද වෘක්ෂ පර්වත නදී තටාංග වැව් පොකුණු මෘග ප්‍රාක්ෂීන් මිනිසයන් නර නාරී සමූහයා උසුලා සිටීද වෙහෙසක් නැතිව සිටී මහා පොළොවේ කොච්චර බිල්ඩින් හදනවා ගස් කොළන් මහා පාරවල් කීක දේවල් හදනවා මිනිස්සු කවදාවත් ඒක මහා පොළොවට බරක් වෙන්නේ මහා පොළොව උසලාගෙන ඉන්නවා ආන්නේ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් අවවාද කරද්දී අනුශාසනා කරද්දී කරුණු දක්වද්දී පෙන්වා දෙද්දී සමාදම් කරවද්දී උත්සාහ කරවද්දී සතුටු කරවද්දී ධර්ම දේශනාවේදී වෙහෙස නොබලා කළ යුත්තේය බණ කියලා දැන්නම් ඇති හරි මහන්සි කියලා හිතන්න එපා කියනවා එහෙමයි ස්වාමී මහා පොළොව ගස් කොළන් උහුලගෙන ඉන්නවා වගේ බණ කියද්දී අවවාද කරද්දී දහම් දෙසද්දී එන වෙහෙස දරාගෙන ධම් දෙසන්න කියනවා. ස්වාමීන් මේ කාරණා තමන් වහන්සේ උදෙසාද එහෙම නැතිනම් මේ අනිකුත් ගාමන්තනේ ඉතින් එහෙමයි සර්. ඇයි මේ දේශකයන් වහන්සේටනේ කියන්නේ? එහෙ. එහෙම භික්ෂුව අරහත්ත්වයටපත් මාර්ගෙ පුරුදු කරගන්න ඒක උපකාරයක් කියනවා. එහෙමයි සර්. මහා පොළොවෙන් ඒක අංගෙ ගන්න කියනවා. එහෙ. පැහැදිලි නේද? එහෙමයි. දහම් දෙසද්දී අවවාද කරද්දී අනුශාසනා කරද්දී කරුණ දක්වද්දී එයින් ඒ භික්ෂුව විහෙසටපත් වෙන්න එපා කියනවා. වෙහෙස දරාගෙන ඒ දහම් මේ ධර්ම මේ දේශනා කරනවා කරන්න කියලා. හේතුව මහා පොළොව ගස් කොළන් දරාගෙන ඉන්නවා වගේ. භික්ෂුව දේශනාව ඉදලා එන වෙහෙස දරා ගන්නවා කියනවා. එහෙමයි කියනවා මේක තියෙන්නේ. පස්වෙනි කාරණාව තමයි මහා පොළොව ඇලීම් ගැටීම් වලින් නිදහස් වී ඇත්තේ. එසේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ඇලීම් ගැටීම් වලින් නිදහස්ව මහ පොළොව හා සම කරගා සිටින් වාසය කළ යුත්තේ. මහරජාණන් මහ පොළොවේ මේ පස්වෙනි අංගය ගන්න ඕන. මහ පොළොව ඇලීමකුත් නැහැ. මහ පොළොව විසින් කැමැති චරිතයක් නැහැ. මහ පොළොව විසින් අකමැති චරිතයක් නැහැ. එහෙමයි සාමි. මහ පොළොව මහ පොළොව වගේ තියෙනවා. ඒ වගේ ඉන්න ඕන කියන භික්ෂුව. එහෙනම් දායක පවුල් බෙදා ගැනීමලි. ගොදුරු ගම් බෙදා ගැනීමලි. එහෙමයි. ඉතින් එහෙම නැතුව ඉතින් භික්ෂුව භික්ෂු ගුණෙින්ද කියනවා. ඉතින් දැන් තේරෙනවා නේද මේ නිර්වාණ මාර්ගයේ නිර්වාණ ප්‍රතිපදාව කොච්චර ඈතකට ගිහිලාද කියලා. අද අපිට සිත පහදවාගෙන ඉන්න තියෙන්නේ. ඒ උත්තම ගුණවලට සාදුකාර දිදී රහතුන් වැඩ සිටින දිශාවට වැඳ වැඳ ඉන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට අපිට කල්යාණ මිත්‍රයස නිසා කොච්චර භාග්‍යද මහත්තයා රංකොත් විහෙර වගේ මේ උතුම් ශ්‍රී අරහත් ධාතු නැලි ගණනක් වැඩ සිටින මහා විහෙරක රැයක් පහන්නනතුරු අරහත් ගුණ අරහත් වන්දනා අරහත් පූජා කරන්න ලැබීම කොච්චර වාසනාවක්ද මේ ගුණයෙන් සුසැඳි මේකටත් අසත්පුරුෂය ගෑ ගැහුවනේ මම වතුර පූජා කළා කියලා හරි බුදුමයිනේ ඉතින් ඒ නිසා මේක උතුම්ම මේ පින් තියන අයට විතරයිමයි මේක තියෙන්නේ නිකම් මේ ඥානේ ඥානේ දර්ශනේ කියනවට වැඩිය කුසලයක් පිනක් හිත පහදවා ගන්න එකට නම් හානි කරගන්න එපා වෙනවත්. එහෙමයි ස්වාමීනි. මේ කියන්නේ ඔබට ධර්මයේ දෙසට නැමෙන්නයි. ඉතින් ඒ නිසා මේ විදිහට කියලා චූල සුබද්‍රා උපාසිකාව කියපු ගාථා දෙකක් කියනවා. කියනවා චූල සුබද්‍රා ගාථා 500කින් රහතන් වහන්සේලා ගුණ කිව්වනේ. ඒක ගාථාවක් තමයි කියනවා මාගේ උතුම් ශ්‍රමණයන් වහන්සේලා තමන්ගේ එක් අතක් වෑයෙන් සහින කල්හි කුපිත නොවන්නසේක. අනිත් අත සුගන්ධයෙන් ආලේප කරන කල්හි ප්‍රමුදිත නොවනසේක. රහතන් වහන්සේ ලක්ෂණමණයන් වහන්සේලා තමන්ගේ එක අතක් වෑයෙන් කපද්දී අනිත් අතේ සුගන්ධ ආලේප කරද්දී ඒ දෙකටම සම වෙනවා. ඇලීම් ගැටීම් වලින් තොරව ඉන්නවා. මාගේ ශ්‍රමණවරු එසේ කියලා චූල සුභද්‍රා ගාථා කියවා. උන්වහන්සේලා තුල ගැටීමක් නැත්තේ රාගයක් නොදිස්වි. උන්වහන්සේලා මහ පොළොව හා සමවන සිතින් යුක්ත වනසේක. මාගේ ශ්‍රමණයන් වහන්සේලා එබඳු වනසේක. දැන් බලන්න රහතන් වහන්සේලාට පැහැදිලා චූල සුභද්‍රා කියපු ගාථා නැත්නම් කවි 500 රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආවනේ. එහෙමයි ස්වාමීනි. තේරුණානේ? එහෙයි. දැක්කද සැදැහැ සිතින් එන වචනයක වටිනාකම? එහෙමයි. ඒ නිසා තමයි පහන්සිත සංඝ ගෞරවය ඉච්චර වටිනේ මහත්තයා. ඒ රහතන් වහන්සේලා අකම්පිතයි. එක අතක් වැයෙන් රහිද්දී නැත්නම් කඩුවෙන් කපද්දී පිහියෙන් කපද්දී අනිත් අත මේ සොඳුරු ස්ත්‍රී ස්පර්ශ කරමින් සුවඳ විලවුන් සුගන්ධ සිසිලස ගල්වද්දී ඒ දෙකටම සම වෙන්නේ ඇලින් ගැටින් ඉදිරියේ ඒ ගැන කම්පා නොවි වාසය කරනවා නම් කෙනෙක් ඔහුට අරහත් මාර්ගයේ විරුද්ධයි මාර්ගඵල අවබෝධය සුදුසුයි ස්වාමීන් අවසරයි හෝපින්වත් මහත්මයා අපි දැන් කතා කර කර හිටියේ ඒ රහතන් වහන්සේලා ඒ ඒ ලැබපු ඒ විමුක්තිය කරා යනකොට කොච්චර අකම්පිත බවකට හිත හුරු කරගන්න ඕනද කියලා. එහෙයි ස්වාමී. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන මහා පොළොව වගේ හිතක්. එහෙමයි ස්වාමී. මහා පොළොව වගේ හිතක්. ඊළඟට තියෙනවා දැන් ඊළඟ කාරණාව තියෙන්නේ ජලයෙන් ගන්න ඕන අංග පහ. ස්වාමීනි ජලයෙන් ගන්න ඕන අංග පහ මොනවද? මහරජාණනි ජලය මනාව පිහිටි කම්පා නැති නොකලබුණු ස්වභාවයෙන් පිරි ස්වභාවයෙන්ම පිරිසිදු දෙයකි. ස්වභාවයෙන්ම ජලය කම්පා නැහැ. දැන් ජලය හෙල වෙන්නේ රැලි නම් වන්නේ හුලඟත් එක්කනේ. එහෙමයි සර්. ස්වභාවයෙන්ම ජලය මේ මනාව පිහිටි කම්පා නැති නොකලබුණු ස්වභාවයෙන් නොකලබුණු ස්වභාවයෙන් යුක්තයි. එසේම මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නැති ಗುಣ පෙන්වීම ආදී කුහකකම් නොකොට නැති ಗುಣ පෙන්නනවා පෙන්නන එක කුහකකම් නොකොට ඇත්ත බොරු මිශ්‍රව කතා නොකොට ලාභ කැමැතිව නිමිති සංඥා නොකොට අනුන්ගේ ගුණාගුණ පවසා ඔවුන් මිරිකා ලාභ සත්කාර ලැබීම් නොකොට යහපත් ගුණෙහිම පිහිටා අකම්පිතව නොකැළඹී ගිය ඇවතුම් පැවතුම් පැවැත්විය යුත්තේය මහරජාණන් ජලෙහි මේ පළමු අංගයේ ගත යුත්තේය කැළඹීමක් නැතුව ජීවිතය ගත කරන්න කියන අනිත් අනිත් අය කලඹන්නේ නැතුව එහෙමයි ස්වාමී ලාභ සත්කාර අරමුණු කරගෙන ඒ ලාභ සත්කාර ලැබෙන විදිහට කරුණු කියලා තමන්ගේ පැත්තට පිරිස නම්මා ගන්න ඊළඟට ඇත්තයි බොරුයි ඔක්කොම කවලම් කරලා කියලා ඊළඟ නැති ಗುಣ පෙන්නලා එහෙම නැතුව අකම්පිතව කැළඹිලා නැතිව තියෙන පිරිසිදු වතුරක් වගේ කැළඹිලි කාලගෝට්ටි නැති සංසිඳුන හිතක් ඕන කියලා නිවන් දකින්න. එහෙමයි ස්වාමීන් ඒ කියන්නේ කියන්නේ දෙවෙනි කාරණාව තමයි ජලය සීතල ස්වභාවයෙන් ප්‍රීතියේ. දැන් අර අතන අකම්පිත කියන දැන් රහතන් වහන්සේලාගේ ජීවිත ගම. ඉතින් මේ මාවතෙන් යන උත්තරම වෙන අරහත්ත්වයටපත් වෙන්නේ. එහෙමයි. දැන් උපවාන උපසේන මහරහතන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ දවසක් කුටියේ වැඩ ඉන්නකොට එහා පැත්තේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ හිටියා. උඩ කුටියේ උඩ ගිය පොළොගේ කැඟට වැටුණා. එහෙමයි ස්වාමී. ඒක දෂ්ට කළා. උන්වහන්සේ දැක්කා තව සුළු මොහොතින් පිරිනවම් පාන. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියන ප්‍රියාස්මතුනි තව ටික වෙලාවකින් බොල් වී මිතක් විසිරලා ගියා වගේ මාගේ ජීවිතේ විසිරලා යනවා. ඒ නිසා මේ මේ මේ ශරීරේ උස්සලා ඔය පිළිකන්නේ කියන්නේ කියලා. නැත්නම් නැගිට ගන්න බෑ. ඊට පස්සේ සංඝයා වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේ ඔසවලා මේ පිළිකන්නේ තිබ්බා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ මොකද්ද ප්‍රියාස්මතුනි මටත් ඇහුණා. මේ ශරීරේ තව සුළු මොහොතකින් විසිරලා යයි. ඊට කලින් මේ මේ මේක පිළිකන්නේ තියන්නේ. ඉතින් මොකද්ද ඔබට වෙච්ච කරදරේ S2 කේවත් කාන්දකේවත් මෝනේවත් ඉරියව්වකවත් කිසි වෙනසක් නැහැ. හරි ප්‍රේමනාප වෙන්නවනේ කියෝ. ශ්‍රී ආයස්මත් සාරිපුත්යන් වහන්සේ ඇහැ අවබෝධ නොකරපු කෙනෙකුට නම් කන අවබෝධ නොකරපු කෙනෙකුට නම් නාසය අවබෝධ නොකරපු කෙනෙකුට නම් දිව අවබෝධ නොකරපු කෙනෙකුට නම් ශරීරය අවබෝධ නොකරපු කෙනෙකුට නම් හිත අවබෝධ නොකරපු කෙනෙකුට නම් මේවා වෙනස් වෙද්දී ඉරියව් වල හැසිරීම වෙනස්කම් වෙයි කියෝ. නමුත් යම්කිසි කෙනෙක් මේ මේ ආයතන හය අවබෝධ කරලා නම් ඒ ආයතන හයෙන් නිදහස් වෙලා නම් ඔහුගේ ඒ ජීවිතේට බාධා කරදර මේ වගේ විනාශ වෙද්දී ඔහුගේ නම් ඉරියව්වල වෙනසක් දකින්න බෑ කියන්නේ. ඉතින් ওই විදිහට උන්වහන්සේ ආයතන හය ගැන අනිත්‍ය විස්තර කළා ටික මොහොතක් යනකොට පිරිනොම් පෑවා. එහෙමයි. නොකලඹිලානේ. හිත කැළඹිලා නැහැ. දැන් පොළඟේ කැඟට වැටෙන්න ඕනේ සරපේ කිව්ව ගමන් බලන්න බඩු මුට්ටු පොළේ ගහගෙන දුවන කලබලේ. එහෙමයි සමහරවිට. අද කාලේ හැම තැනම කලබලේ කැළඹිලා තියෙන්නේ. ඉන්නකො දැන් ඉදිරියට ඡන්ද කලබල එනකොට කැළඹිල්ලක්. දැන් ඔය අපි කියනකොට කල්පනා කරනවා ඇත්ත තමයි සිංහල ජාතිය බේර ගන්න ඕන මේ ලංකාව බේර ගන්න ඕන කික කල්පනා කරනවා. කලබලේ ආවට පස්සේ ඒව අමතකයි. ඒක කලබලේ කැළඹිල්ල නෙමෙයි ඕනන්නේ. නුවණින් කල්පනා කළා මේ අනාගත પરම්පරාව බේරගන්න එක. ඉතින් අරහත්ත්වයට යද්දී දැන් සාමාන්‍ය ජීවිතේ කලබල වෙලා මේ ඡන්දයකටවත් මොහොන දෙන්න බැයි නා. මේ අරහත්ත්වයක් කරා යනකොට කලබල වුණොත් කැළඹුණොත් මොනවා වෙයිද? එහෙමයි ස්වාමී. ඒ නිසා වාද විවාද තර්ක විතර්ක හදාගන්න නැතුව නොකැලඹුන සාන්ත සිතකින් මාර්ගය දියුණු කරන්න කියනවා. එහෙමයි. කුමන්ද දියුණු කරන්න තියෙන මාර්ගය මොකද්ද? සීල සමාධි ප්‍රඥා. සීල් රකින්න එක ඉන්ද්‍රිය සංවරය, జాగරියාන යෝගේ, නිදිවරාගෙන බණ භාවනා කරන ඒවා. එහෙමයි. ආහාරය සිහින් ගන්න ඒවා. සක්මන් බණ භාවනා කරන ඒවා. සමාධිය වඩන ඒවා. ධ්‍යාන වඩන ඒවා. විදර්ශනා වඩන ඒවා. සතිපට්ඨානය සතිපට්ඨානය ආයතන අනිත්‍ය පංච උපාස්කන්ධ අනිත්‍ය පටිච්චසම්පාදේ මෙනෙහි කරන ඒවා ඒවා කරන්න ඕන කැළඹිච්ච නැති හිතකින් ඊට පස්සේ තියෙනවා ජලය වගේ තවද මහරජාණන් ජලය සීතල ස්වභාවයෙන්ම පිළිතියේ ජලය කියන්නේ ස්වභාවයෙන්ම සීතලයි ඒ වගේ මහරජාණන් පිළිවිතේ දෙන භික්ෂුව විසින් සියලු සත්වයන් කෙරෙහි ඉවසීමෙන් යුතුව මෛත්‍රියෙන් යුතුව දයානුකම්පාවෙන් යුතුව හිතවත් බවෙන් යුතුව අනුකම්පා සහගතව සිත පැවැත්විය යුත්තේය මහරජාණන් මෙන්න මේක ගන්න ඕන කියනවා එතකොට භික්ෂුවකට මෛත්‍රිය කරුණාව කොච්චර වටිනවද කියලා බලන්න දයාව කරුණාව මෛත්‍රිය දැන් අද කාලේ කියන්නේ උඹලා අසපුවට යනවා නම් අපි එන්නේ නැහැ පාංශු කූලෙට එහෙමයි ස්වාමීනි. එතකොට අර දා මෙතෙක් කාලයක් දන් දුන්න මිනිසු ගැන කෝ කරුණාව, කෝ මෛත්‍රිය. ඉතින් ඒ ඒ ඒ දැන් ඒ වාගේ දේවල් නිසා තමයි ගොඩක් දුරට අර නිවන් දකින්නවා කියන එක ඈත් වෙලා ගියේ. මේ හේතු මත නිවන කියන එක ඈත් වුණා. කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් ඒවා ඉන්නකොට යන සීතල ජලය වගේ. සිසිල් උදයක් වගේ. ඉවසීම කියන්නේ සිසිල් උදයක්. ස්වාමිනේ බොහෝ උදවිය මේ අපිට අපි හැමදෙනාටම මේ සිතන වෙන කාරණාවන්නේ කෙනෙක්ගේ මෛත්‍රිය නේද ස්වාමී? මෛත්‍රිය. එහෙයි. මෛත්‍රිය කොච්චර කී දෙනෙක්ගේ අරුබුද සංසිඳනවද? තමාගේ කරදරත් දුරු කරනවා අනිත් අයගේ කරදරත් දුරු කරනවා. ඉවසීමෙන්. මේ මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් දැන් මිහින්තලාවේ 130 කියලා තෙරුණාන්සේ නමක් වාසය කළා උන්වහන්සේ හැම වෙලාවෙම මෛත්‍රියෙන් වාසය කරන්නේ මෛත්‍රී විරණේ මෛත්‍රී ධානයෙන් උපදවාගෙන උන්වහන්සේගේ ලෙනේ මීයෝ සර්පයෝ නයි පොළොංගු ඔක්කොම එකට ඉන්නවා කියනවා සතුන් එකිනෙකා භක්ෂණය කරන්නේ නැහැ කියනවා එහෙමයි ස්වාමී මේ විදිහට අවුරුදු ගණනාවක් අවුරුදු 50ක් විතර උන්වහන්සේ මිහින්තලා ලෙනක ඉඳලා තියෙනවා අපිට ওই විස්තර මිහින්තලා වන්දනාව දැන් ඔක්තෝබර් මාසේ එනවනේ <laughs> මේ Hindu පරිණිරවාණ වන්දනාව අපිට අහගන්න පුළුවන් මේ විස්තර. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට මේ සීතල භවෙන් යුක්ත වෙන්න කියනවා. එතකොට භික්ෂුවක් ඉවසනවා නම් සීතල ජලයක් තියෙනවා වගේ. ඉවසන්නේ නැත්තම් මේ ලෝදිය වගේ. එහෙමයි සර්. ඒ වගේ. ඊළඟට කියනවා ජලය අපිරිසුදු දේ පිරිසුදු කරයි. හරි ලස්සන උපමාවක් මේකේ. එහෙමයි. මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂු විසින් ගමෙහි වේවා අරන්නේ වේවා උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහිද උපාධ්‍යයන් වහන්සේලා වැනි තෙරවරුන් කෙරෙහිද ආචාර්යන් වහන්සේලා කෙරෙහිද ආචාර්යන් වහන්සේලා වැනි තෙරුන් කෙරෙහිද සියලු තන්නේ Tamanට අවවාද කිරීමට ඉඩ සලස්වා අරුබුද ඇති නොකොට උන්වහන්සේලාගේ සිත් සාන්ත කරවමින් සිටිය යුත්තේය. මහරජාණන් ජලයේ මේ තුන්වෙනි අංගයේ ගත යුත්තේය. එහෙමයි ස්වාමී. ගුරුවරුන්ට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට අවවාද කරන්න හැරලා සාන්තව හිසපාත් කරගෙන ඉන්නවා කියනවා. ඇයි ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ ශිෂ්‍ය නමන්නේ. ඉතින් උන්වහන්සේට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙද්දිමුත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර අවවාද කරන භික්ෂුව මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා. කවදාවත් කියලා නැහැ ස්වාමීනි මම ওই මඟ වඩාගෙන ඉවරයි. අර පළවෙනි දවසේ මහාන වෙනකොට බණ අහගෙන හිටියා වගේ රහත් වෙලා ඉන්න කොටත් ළඟට වෙලා බණ ටික අහගෙන හිටියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත හික්මුණ කෙනාගේ ආයෙ ඉක්මවන්න දෙයක් නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඒ අවවාද කරන්න ඉඩ ඇරලා එහෙම වාසය කරනවා. අද කාලේ ගුරුවරයෙක් අවවාද කළොත් එහෙම අද කාලේ එක දරා ගන්න මේ භික්ෂුවට යටහත් පහත් ඉවසාගෙන හිතට කෝපයක් ගන්නෙ නැතුව ඉන්න කියම් කිසි හැකියාවක් තියෙනවා නම් ඒක ඒක ওই භික්ෂුවගේ විශාල හැකියාවක්. එහෙමයි. මොකද අද කාලේ අය අවවාද වලට කැමති නැහැ. එහෙයි. තමන් අන් අයට අවවාද දෙන්න කැමති, තමන් අවවාද ලබන්න කැමති නැහැ. එහෙමයි ස්වාමී. නැත්නම් සාමාන්‍ය මිනිස්සු පිරිවරාගෙන මෙහෙම කළන්න, මේ කළ යුතුයි, මේ කළ යුතුයි කියලා ඕන තරම් කියන්න කට්ටිය කැමතිනේ. එහෙමයි. නමුත් Tamanට ප්‍රශ්නයක් වෙද්දී ඕකනේ සමාජයේ අර තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රස්තාව පිළිබඳව මොකද්ද මන් දන්නේ සමාජ කතාවක් තියෙන අර ප්‍රශ්නය තමාට නොවන තාක්කල් මේ ඒක එයාගේ විසඳුම දාර්ශනිකයි කියලා. එහෙමයි ස්වාමී. <laughs> ප්‍රශ්නය තමාට නොවන තාක්කල් විසඳුම දාර්ශනිකයි. ප්‍රශ්නේ තමන්ට වෙච්ච දවසට ඒ විසඳුම ගොඩාක් ගහම් බීරයි. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ ඉවසනවා කියන එක දැන් අපිටත් බන වලින් කියන්න පුළුවන් ඉවසන්න ඕන හිස පාත් කරගෙන ඉන්න ඕන කියලා. නමුත් අපිට ප්‍රශ්න එනකොට තමයි අපිට තේරෙන ඉවසීම කොච්චර අමාරුද ඒකයි මේක ලේසි දෙයක් නෙවෙයි. ඒවා පුරුදු කරගෙන යනවා නම් ඒවා ශ්‍රේෂ්ඨ ගුණනේ. ස්වාමීන් ඒවා පුරුදු කරන්න ඕන ගුණ ධර්ම. නැත්තම් මහත්තයා. ඒකනේ මම කියන්නේ. එහෙම පුරුදු කරන කෙනා නෙවෙන්නම් මාර්ගඵල අවබෝධයක් කරා යන්නේ. නේද? ඒකයි. ඉතින් ඊට පස්සේ දැන් අර පිරිසිදු කරන ජලයක් වගේ. දැන් අපි කියමු හදිසියේ ගුරු ස්වාමීන් වහන්සේට අපි කියමු කවවා මොකක් හරි සැරට අවවාදයක් කරනවා කියන්නේ. අර ජලයක් වෙලා ඉන්නවනේ පිරිසිදු වෙලා යන්නේ. එහේ. තේරුණානේ? මේ කියන්නේ අවවාද කරන කල්ලි උන්වහන්සේලාගේ සිත අරුබුදයක් ඇති නොකොට උන්වහන්සේලාගේ සිත සාන්ත කරවමින් සිටිය යුත්තේ. ඒ මොනෝනම් නිවන් දකින්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමීනි. තවද මහරජාණනි ජලයේ බොහෝ ජනයා පතන ලද්දේ. ජලයේ පතනවා කියන්නේ මේ හිතනවා මේ වතුර ටිකක් බොන්න නැත්තම්. එහෙමයි. කියලා මිනිස්සු කියනවානේ. එහෙමයි. ආන් ඒ වගේ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් අල්පේච්ඡව ලද දෙයින් සතුටු වෙමි. හුදකලා විවේකී වශයෙන් নিরතුරුව සියලු ලෝකයා පින් කැමැතිව සිහි කරන කෙනෙකු විය යුත්තේය. මහරජාණනි ජලෙහි මේ සිව්වෙනි අංගය ගත යුත්තේය. මේ ඉන්න කියනවා පිළිවෙතේ දෙන භික්ෂුව අල්පේච්ඡව ලද දෙයින් සතුට වෙලා හුදකලාව නිරතුරුව සියලු ලෝක සත්‍යය පින් කැමැතිව සිහි කරන කෙනෙක් වගේ කෙනෙක් වෙලා. කියන්නේ අනේ හුදකලාව තනියෙන් පාඩු වෙන්න කියනවා. ඒතකොට මිනිස්සු කියන අර ස්වාමීන් වහන්සේ දකින්ද ඇත්තා. එහෙමයි ස්වාමීනි. ඒතර සංඝ පිරිසක් මැදත් බලනවා අර ස්වාමීන් වහන්සේ වැළලද? එහෙයි. ඒතර මිනිස්සු හිතෙන් පතනවා ඒ ස්වාමීන් වහන්සේ තිටියන හොඳයි කියලා. එහෙමයි ස්වාමීනි. එහෙම චරිතයක් ඇති කරගන්න කියන්නේ. එහෙම චරිතයක් තියෙනවා නම් ආ මේ වගේ කෙනෙක් නම් ඒ කියන්නේ ඒ චරිතය හැදුනේ උද්දකලා භවෙන් ගුණධර්ම වලින් තමයි ධර්මයෙන් හැදුනේ. කරුණා මෛත්‍රිය. එහෙයි. ඒකට ඒවත් එකයි මිනිස්සු ඔහු අඳුනාගත්තේ. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි. අපෝ අන්න අරයත් ඇවිල්ලා ඉන්නවා. ආ එහෙම බෑ. ඒ ඒ වගේ චරිතයක් නම් හදාගෙන තියෙන්නේ මේ එතන තියෙන අරුබුදයක්. එහෙමයි. ඉතින් මේ විදිහට ඒ කාරණා හතර ඊළඟට විස්තර කරනවා පස්වෙනි කාරණාව ජලය කිසිවෙකුට අහිතක් නොකරයි. අහිතක් කරන්නේ ජලය. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් අනුන්ට දඬුවම් දීම, කෝලාහල කිරීම, අර්බුද ඉපදවීම, වාද අර්බුද පැවැත්වීම කොට බණ භාවනා අත්හරවන, ශ්‍රමණ ගුණයට ඇල්ම නැති කරවන, කයෙන් වචනයෙන් පවිතු ක්‍රියාවන් නොකළ යුත්තේය. මහරජාණන් ජලෙහි මේ පස්වෙනි අංගය ගත යුත්තේය. ඉතින් මහත්තයා කියනවා මේ භික්ෂුවක් ඉන්න ඕන කියනවා අන් අයට දඬුවම් දෙන්න හොඳ නැහැ කියනවා. එහෙමයි. වික්ෂුවක් විසින් එහෙයි. කෝලහල ඇති කරන්න හොඳ නැහැ කියනවා. අරුබුද හදන්න හොඳ නැහැ කියනවා. වාද අරුබුද පැවැත්වීම කොට, ඒ කියන්නේ වාද විවාද කර කරන්ට බන කියන්න හොඳ නැහැ. වාද කරමින් බන කිවිල්ල. එහෙමයි ස්වාමී. වාද අරුබුද බන හදන්න කියන්න එපා කියනවා. එහෙමයි. දැන් අද කාලේ කියන්නේ වාද කරන්න, වාද කරන්න. වාදයට එන්න වාදයට එන්න කියලානේ එහෙමයි වාද අරුබුද කොට බණ බහ මේ බණ කියන්නේ පා කියන බණ භාවනාව අත්හරවන ශ්‍රමණ ගුණයට ඇල්ම නැති කරවන කයෙන් වචනයෙන් පවිතු ක්‍රියාවන් නොකළ යුත්තේය එහෙමයි ඒ මේන මේ විදිහට නම් මේ ඉන්නේ ඒ ප්‍රතිපදාව දිනු කරන කෙනාට මඟපල් ලබන්න පුළුවන් කියලා එහෙමයි අරහත් මාර්ගයෙන් විස්තර කරන්නේ මහරජාණන් දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් කන්න ජාතකයේදී මේ වදාරන ලද්දේ ඉදින් සියලු සත්වයන්ට අධිපති වූ සක්දේඳුනි ඔබ මට වරයක් දෙනු කැමති නම් මගේ මනසින් හෝ කයෙන් හෝ වචනෙන් හෝ කිසිවෙකුත් හා ගැටීමක් ඇති නොවේවයි සක්දේඳුනි මේ වරේ මට උතුම් වන්නේ කියලා. ඒ කියන්නේ කන්න කියලා අපේ බෝධිසත්ව තාපසෙක් කියලා ඉද්දී සක්දේඳු ඇවිල්ලා වරයක් දෙනවා. ඒකයි වරය ඉල්ලන කන්න තාපසින් ආංශ කියන එහෙනම් මට වරයක් දෙන්න ඒ තමයි කියනවා මගේ සිතෙන් කයෙන් වචනෙන් කිසි කෙනෙක් ගැන ගැටීමක් ඇතිවෙන්න මං එපා කියලා. මගේ හිතනම් කිසියෙක් කෙරෙහි ගැටෙන්න එපා කියලා වරයක් ඉල්ලනවා. එහෙමයි සාමි. මේ සබ්දේ වරේ දෙනවා. එතකොට බලන්නේ ගැටීම් නැතුව ඉන්න එක. එහෙයි. ඒතර වාද විවාද දැන් නිකායවල් වශයෙන් ස්වාමීන් වහන්සේ වේර විහාර වශයෙන් ඊළඟට වේර විහාරවල තියෙන නංගම් වශයෙන් එහෙමයි තියෙන තැන් වශයෙන් එහෙම නැහැ සංඝයා නම් සංඝයා කියන අදහස. ඉතින් බුද්ධ කාලේ ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස ඒ විදිහට ඉතින් මේ සසරින් එතර වුණානේ නේ. එහෙමයි. ඒකයි. ඊට පස්සේ ඕන ඉතින් ඒ විදිහට ඒ කාරණා විස්තර කරනවා. දැන් තවත් කාරණාවක් විස්තර කරනවා ස්වාමිනී. දැන් රයිතුමාට හොඳට මතකනේ. ස්වාමිනී නාගසේනියන් වහන්සේ ගින්නෙන් ගත යුතු අංග පහ මොකක්ද? ගින්නෙනුත් අංග පහක් ගන්නවා. දැන් පොළොව ගැන කිව්වා. එහෙනම් භික්ෂුව පොළොව වගේ හිතක් හදා ගන්නවා. ජලය වගේ කිව්වා. එහෙනම් භික්ෂුව ජලය වගේ හිතක් හදා ගන්නවා. දැන් ගින්න. ගින්න වියලි තනදර අතු ඉති ආදී සියල්ල දවනවා. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් යම් මේ අභ්‍යන්තර බාහිර ක්ලේශයන් නිස්ථානිස්ත අරමුණු අද්දකීද ඒ සියලු කෙලෙස් නුවණ නැමැති ගින්නෙන් දැවිය යුත්තේය. මහරජාන්නේ ගින්නේ මේ පළමු අංගයේ ගත යුත්තේය. ඒ අංගේ ගන්න කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි භික්ෂුවක් බාහිර ක්ලේශයන් නිසා හටගන්න ස්ථානිස්ත හොඳ නරක අරමුණු තියෙනවානේ. එහෙමයි ඒ වගේම ඒ කෙලෙස් නුවණ නැමැති ගින්නේ මේ ගින්න තනදර දවනවා වගේ නුවණ නැමැති ගින්නෙන් කෙලෙස් නැමැති තනදර දවල දාන්න. හැමතිස්සෙම ඒ කාරණාව. ඒක පුච්ච පුච්චම ඉන්නවා. එහෙසම්. හිත ගින්දරක් වගේ වෙලා කෙලෙස් පුච්ච පුච්ච ඉන්න ඕන කියන්නේ. දැන් අපි කෙලෙස් වලින් පිච්චි පිච්චි ඉන්නවා. කොහොමද වෙනස? ඒකයි බුද්ධ ශාසනය පිරිුණා කියන්නේ ඕකට. බුද්ධ ශාසනය පිරිුණා කියලා කියන්නේ මේ ධර්මයේ වෙනස් වෙලා නෙවෙයි. මේ පුජ්‍යලයාගේ තියෙන හැකියාව නැති වුණා කියන එකට. ඒක තේරුම් ගන්නවා. ඉදිරියට තවත් හැකියාව නැති වෙනවා. ඒකයි බුද්ධ ශාසනය පිරිහෙනවා කියන්නේ. හැකියාව නැත්තරම නැති වෙලා ගිහලා මේ ධර්මයේ දරා ගන්න මතක තියෙන කියන එකක් නැති වෙනවා. එහෙසම්. ආන්න දසාන්තනේ අතුරුදහන් වුණා කියන්නේ ඒකට. වඳින පුදන එකක් නැති වෙලා යනවා. ශාසනය අතුරුදහන් වුණා කියන්නේ ඒකට. ඒ විදිහට මහත්ය මේක තියෙන්නේ. ඊට පස්සේ තව ගින්නෙන් ගන්න කියනවා ගින්න දයා රහිත අකාරුණිකය. දයාවන්ත කාරුණික නෑ ගින්ද. දැවුනොත් පිච්චිගෙන යන ඔක්කොම. ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු කෙලෙස් අකුසල් පිළිබඳව දයා රහිත විය යුත්තේ, අකාරුණිකව කටයුතු කළ යුත්තේ, මහරජාණන් ගින්නේ මේ දෙවෙනි අංගය ගත යුත්තේ. එහෙමයි සර්. කෙලෙස් ඉදිරියේ කාරුණික වෙන්න එපා කියන්නේ. ස්වාමීන් සමහර අවස්ථාවල අපි යම් අකුසල ධර්මයන් හිතේ බොහෝ වෙලාවට සමහර වෙලාවක රැඳිලා තියෙනවා ඒ ගැන මෙනෙහි කරනවා. ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒක රැඳිලා තියෙනවා කියන්නේ අපි කාරුණික දයාවෙන් පිළිගන්න. එහෙමයි ස්වාමීන් කෙලෙස් ඉදි රාගය ඇවිස්සෙන අරමුණක් ඉදිරියේ එතෙන්ට ආදරේ සෙනෙහසව දාන්න එපා කියනවා. කරුණාව දයාව දාන්න එපා කියනවා. ඒක පුච්චලා දාන්න කියනවා. එහෙමයි. තරහයන අරමුණ ඉදිරියේ. එහෙයි. එක එක තැනක බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ධර්මයේ මතක තියෙන විදිහට කියන්න කියනවා. තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය නොකළ යුතු කෙලෙසයක් ගැන. අහවල් කෙලෙසේ නම් බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරන්න කියලා වදාරලා නැහැ. කියලා එහෙම කෙලෙසියක් ගැන කියන්න කිව්වා. එහෙමයි ස්වාමී. ඒ උතුම් රහතන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ බුද්ධ ශාසනය ප්‍රහාණය නොකළ යුතු කෙලෙසයක් නැහැ කියනවා. සියලු සකල ක්ලේශ ප්‍රහාණය කළා තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නිසා බැල්ම බැල්ම දැන් සමහර වෙලාවට දැන් උන බනහන්න සංසාර දුකින් නිදහස් වෙන්න කියලා බනහන්න බන භවනා කරන්න යනකොට එතනත් බැඳෙනවා කාට හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේවා මේ මේ 아무තු ලෝකයකට අපිපත් උනා මේ. ඒක ඒ නිදහස් වෙන්න යන තැනක් බැඳෙනවා. යාළුව හදා ගන්නවා, ගෲප් හදා ගන්නවා. පුච්චල දැම්මේ නැත්තම් පැටලලා යනවා. ඒකත් පුච්චල දැම්මේ නැත්තම් පැටලලා යනවා. ප්‍රඥාවෙන් මේක පුච්චල දාන්න ඕන කියනවා. මම ආවේ මේකටද හැම වෙලාවෙම මම මේ බුදුසසුන ඇයි තෝරාගත්තේ නැත්නම් පින්කම් කර කර ගෲප් ගෲප් විදියට වෙනම හැදෙනවා. ඒ අමෝතු අමෝතු මේ ගෲප් හැදෙනවා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තියෙනවා මහරජාන්නේ ගින්න සීතල නැසයි. ඒ වගේ මේ පිළිවෙතේ දෙන භික්ෂුව වීරිය තුලින් කුසල් ගින්න උපදවා කෙලෙස් නැසිය යුත්තේය. ගින්නක් ඉපදිච්ච තැනට සීතලක් කියන්නේ නැහැ. වීරියෙන් කුසල් ගින්න උපදවලා කෙලෙස් වලට එන්න දෙන්න තුන් ඉන්නවා. මෙහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කුසල් ගින්නේ. ස්වාමීනි ඒ කියන්නේ කුසල් හිතේ වැඩිමින්ද? කුසල් ගින්න කුසල් කුසල් නැමැති මහා දැවැන්ත අග්ගි මේ අග්නි ජාලාව. එහෙමයි ස්වාමීනි. අග්නි ජාලාව තිබ්බට පස්සේ සීතලක් කිට්ටු වෙනවද? එහෙමයි. ඒ වගේ කුසල් හිතේ බලවත් කරගන්නකොට කෙලෙස් කිට්ටු වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි සර්. එහෙම හිතක් හදාගන්න කියලා. ඊළඟ තියෙනවා ගින්න ඇලින් ගැටින් වලින් නිදහස් උණුසුමම උපදවයි. උණුසුම් ගින්නෙන් කරන්නේ රස්නෙම උපද්දවනවා. ආනේ කියලා වැළඳ ගන්න කොටසකුත් නැහැ, බැහැර කරන කොටසකුත් නැහැ. ඔක්කොම පත් වෙලා රස්නෙම දෙනවා. එහෙමයි. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව ඇලීම් ගැටින් වලින් නිදහස්ව ගින්න සමකොට සිටින් වාසය ඇලීම් ගැටින් නැති වෙන්න ඕන. ඇත්තටම නිවන කරා යන භික්ෂුවකට තෝරා බේරාගෙන ඇසුරු කරන්න කට්ටියකුත් බැහැර කරන්න පිටසකුත් නැහැ. ඔයා හොඳයි ඔයා නරකයි කියලා මේ මේ හංවඩු ගහලක් නැහැ. හැබැයි තමන්ගේ නිර්වාණ මාර්ගයට කුසල් පෙන්වලා දෙන ගුරුවරු සත්පුරුෂය ඇසුරු කරනවා. එහෙමයි ස්වාමී. ඒ හැර මේ ලෝකේ බෙදලා ඒ කට්ටියක පහත් කළා කට්ටිය කුසස් කිරිලක් නෑ. යැපීමකින් බැහැර කිරීමක් නෑ නේද? එහෙමකක් නෑ නේ. මෛත්‍රියනේ හැමදේම. මෛත්‍රියනේ ඉතින් අලුයන් ගැටින් දැන් ඔය දැන් බණ භාවනා කරනකොට ඔය දැන් කියන්නේ අර භාවනා කරනකොට මේක මේ මේ මොකද්ද සයන්ස් කරපු අයට විතරයි මේක තේරෙන්නේ. නේද? පාස් කරපු අයට වැඩක් නෑ මේක. මේ පහලට දැම්මනේ. එහෙමයි ස්වාමී. නේද? එතකොට බුදුරජාණන් සුනිත කියව සුනිත ඔය ආද්ද කලේ සයන්ස්ද කලේ. කොහොමද අද කාලේ ඔය පිටරටවල බණ රැල්ල යනවනේ. ඔය වහරක බණ යනවනේ වටේට. පිටරට මිනිස්සු කොච්චර මෝරයිද කියලා බලන්නකෝ. එහෙමයි ස්වාමී. ඉන්නේ කොහොමද? ටයි කෝට් ඇඳලා කාලා බීලා ඉන්න විදිය මොලේ කොතනද තියෙන්නේ? එහෙ. කාටද කියන්නේ ඒවා? නේද? ඇලීම් ගැටීම් නැතුව, පුජ්‍යලිය බෙදන්න නැතුව ධර්ම දේශනා කරනවා. එහෙම කියනවා. මේක ඔබට පුළුවන් මේකෙන් ගොඩ යන්න. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ තවද මහරජාන්නේ ගින්න අන්ධකාරයේ වනස ආලෝකයේ උපදවයි. ආන් මේ වගේ පිළිවෙතේ යෙදෙන භික්ෂුවකින් අවිද්‍ය අන්ධකාරයේ වනසලා ආලෝකය ඇති කරගත යුත්තේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපද්දව ගන්නවා. ඔන්න ඕක ගන්න ඕන කියනවා. දේවාති දේව වූ භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට රාහුල වාද සූත්‍රයෙන් අවවාද කරද්දී මෙසේ වදාලා රාහුලෙනි ගින්න හා සමකොට භාවනාව දියුණු කරව. ඒ කියන්නේ හිත හදා ගන්න ඕන ගින්නක් වගේ. රාහුලේනි ගින්න හා සමකොට භාවනාව දියුණු කරන විට උපන්නා වූ මනාප අමනාප ස්පර්ශයෝ ඔබ සිත නොමැඩගෙන සිටින්නාහුය. ඒ හිත ගෙන්දරක් වගේ වුණාම. ඒ කියන්නේ කුසල් වලින් බලවත් වෙලා මේ ගින්නේ තියෙන ස්වභාවය හිතට ඒ හිතේ ඇති වුණාට පස්සේ ඇලින් ගැටින්නේ නැහැ. ඒ හිතේකින් පෙලෙන්නේ. ඒක හිත මහ පොළොව වගේ, හිත ජලය වගේ, හිත ගින්න වගේ. අපි එහෙනම් ආයෙ දවසක් කතා කරමු. හිත කොහොමද සුළඟක් වගේ වෙන්නේ කියලා. එහෙමයි. ස්වාමීන් අවසරයි උතුම් අරහත් මාර්ගය පිළිබඳව ඔබ වහන්සේ අදත් අපිට කරුණු කරුණාවෙන් පහදා වදාළ ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. ස්වාමීනි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අපි සිහිපත් කරන්නම්. කැප්පෙටිපොළ පෙල්ලිවින්න හංසනී නිවසේ පදිංචි එස්.ඒ.ආර්. විමලාවතී මහත්මිය ස්වාමි පුරුෂයා සහ දේනිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් ඒ පින්වත් හැම දෙනාම සදැහැති දායකත්වයේ දරනවා. අපි පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ සදහවතුන්ට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ කැප්පැටිපොළ පෙල්ලිවින්න හාන්සනී නිවසේ පදිංචි එස්.ආර්. විමලාවති මහත්මිය ඒ වගේම ස්වාමි පුරුෂයා සහ එම දියණිය ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා ඉතින් මේ පින්වතුන් විශාල පිනක් අද දවසේ රැස් කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඒ අරහත් මාර්ගයේ සදහැවතුන්ට අහන්න සරස්වන එක. මේ ධර්මයට හිත පහදවා ගත්තොත් බොහෝ කුසල්, බොහෝ පින් රැස් වෙනවා මේ ධර්මය අහන පිරිසට. ඉතින් ඒ පින් බලයෙන් මේ කවුරු කරු හරි සසර දුකින් නිදහස් වෙලා යයි. ඉතින් ඒ නිසා ධර්ම දාණය දුන්න පින්වතුන්ට ගොඩාක් පින්. ඉතින් මේ ධර්මයේ ආනුභාවයෙන් මේ සිංහලෙන් කියන මේ ලංකාද්වීපයේ ධර්මද්වීපය ඉතින් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක්දිරණස් සුරැකීවා ඒ සඳහා සිංහල නායකයෙක් බුදුදහම ගැන ඒ වගේම සිංහල ජාතිය ගැන අපේ අභිමානය ගැන හැඟීමක් තියෙන අභිමානවත් නායකයෙක් අපිට පහළ වේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී ඒ සඳහා ආශිර්වාද කරත්වා මේ පින්වතුන් රැකගනිත්වා කියලා පින් පමුණවනවා සිහි කරනවා ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපී වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වගේම ගරුතර මහා සංඝරත්නය ඒ වගේම අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපුතුන්ට ඒ වගේම අද දායකත්වයේ දරන දරන කැප්පැටිපොළ පෙල්ලිවින්න හංසනී නිවසේ පදිංචි SAR විමලාවති මහත්මිය ස්වාමි පුරුෂයා දියණිය ඇතුළු සියලු දෙනාට මේ පින් සිදු වේවා අනුමෝදන් වේවා කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා ඒ වගේම අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට සියලු දෙනාට ලොකු කුඩා සියලු දෙනාට සද්ධා රූපවාහිනිය ලක්තිරු ගුවන් විදුලියේ ධර්ම දාන පවත්වන සියලු දෙනාට සමාජික පින්වතුන්ට කාර්ය මල්ලී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් වේවා සොඳුරු අරහත් මාර්ගයේ පුරුදු කරගන්නට අමානිවනි සැනසෙන්න වාසනාව ලැබේවා කියලා සිතපතනවා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීනි පින්නතුනේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් අරහත් මාර්ගයේ පිළිබඳව අපට කරුණාවෙන් දහම් කරුණු පවසා වදාලා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ ධර්මයේ ලෝකයට දායාද කරගනිමින් ඔබත් මමත් මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වේවා. උන්වහන්සේට සුවපත් භාවයන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ එමෙන්න අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් සදහම් පිළිසඳරේ ඊළඟ පරිච්ඡේදය රැගෙන ඔබ මුණ ගැහිමේ අපේක්ෂා අපි හදවතේ තබා ගන්නවා. එහෙමනම් අපි එම අවස්ථාවේ මුණ ගැහෙනතුරු සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Thank you.